එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අද දවසට නිමා කරමු. අද දවසෙත් බොහෝ වටිනා දහම් ගැටලු අපි සාකච්ඡා කළා. උපේක්ෂාව කියලා කියන්නේ හුඟක් ගැඹුරු සියුම් ධර්මයක්. ඉතින් ඒක තේරුම් ගන්න අපි හුඟක් උත්සාහ කරන්න ඕන. ඉතින් අද ධර්ම දේශනාවේදී වගේම මම හිතනවා අද සාකච්ඡා වෙනොත් අර විශාකා මහත්මිය කිව්වා වගේ විවිධ පැතිවලින් අපිට මේ එකම කාරණය ගැන සාකච්ඡා කරන්න අහන්න අවස්ථාව ලැබෙනකොට එක් එක්කෙනාට ගෝචර වෙන විවිධ පැතිවලින් ඒකට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ නිසා සාකච්ඡාව විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් මේ සඳහා සහ සම්බන්ධ වුණු ගිහි පැවිදි සියලුම දෙනාට අපි පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව තුළින් සාකච්ඡාව තුළින් ජනිත කරගත් මේ සියලු කුසල් ඔබ අප හැම දිනාගෙම ප්‍රඥාව දියුණු කරගන්නට උපකාර වේවා මේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ ධර්ම ශ්‍රවණමය ධර්ම සාකච්ඡාමය කුසල් ඔබ අප හැමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අපගේ දැනුම ප්‍රඥාව දියුණු කර ගැනීමට පුරා පැය දෙකකට අධික කාලයක් පහට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සැපයුණු හන්සේට මේ සිදු කරගත්තා මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වෝධිහි සුඛ ප්‍රතිපදාවේ සසෝධිපින් නිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි